මීට ඉස්සෙල්ලා එතුමා අපි කැබිනට් අමාත්‍ය දూరు දරනකොට මෙහෙම උද්දච්ච මානසිකයකින් පෙළුන්නේ නැහැ. විපක්ෂය කියලා අපි අභියෝග කළාම ඕනෑම වෙලාවක අපි මහජනයා ඉස්සරහට ගිහිල්ලා මේ විවාදයට සහභාගී වෙලා තියෙනවා. අපි මොන ප්‍රකාශය කළා. ඒ ප්‍රකාශයට එන්න කිව්වහම අපි ගිහිල්ලා ඒකට මූණ දීලා තියෙනවා. ඒක තමයි ඇමතිවරයෙක්ගේ වගකීම. බොහොම ප්‍රසිද්ධිය ආරාධනය කළාම එන්න බැරි කමට කියනවා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට එන්න කියලා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාව අපි මේ කිසි කෙනෙක් මේ වගේ අයත් එක්ක විවාදයකට යවනවා තියා මේ වගේ අයත් එක්ක එක්ක ඇසුරු කිරීමෙනුත් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ මොකද පූසෙක් කතා කළාට සිංහයෙක්ට සටනකට එන්න කියලා සිංහය එනවද පූසත් එක්ක සටනකට